ධර්මානුශාසනාව දේශකයන් වහන්සේ දෙවුලපිටිය බරවාවිල ශ්‍රී අබිනවාරාමාධිපති රාජකීය පඬිත පූජනීය හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් ඇතිවන චිත්ත ශක්තිය පිළිබඳ ගෞරවනීය දේශකයන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අපට දහම් කරුණු පහදා දෙනු මැනව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජසංස සුනන්තෝ සංඝ මොක්ඛදං සාදු සාදු ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ හේවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂී බෝසත් පින්වත්නි ධර්මානුකූලව සාකච්ඡා කරන්න වෙන්විච්ච මාතෘකාව තමයි කරණීය මෙත්ත සූත්‍රය. හැබැයි පින්වත්නි කරණීය මෙත්ත සූත්‍රය පරිවර්තනය කිරීම නෙමෙයි අද අපිට කරන්න තියෙන්නේ. සක්කෝ කියන්නේ මේක, හුජූච කියන්නේ මේක අපි ඕන තරම් අහලා තියෙනවා. අද අපිට සාකච්ඡා කරන්න નિયમિતව වෙලා තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙන් ගොඩනැගෙන චිත්ත ශක්තිය පිළිබඳව. ඒක ඉතාම හොඳ මාතෘකාවක් පින්වත් ඔබ හැමගේ ධර්ම අවබෝධය සඳහා. ධර්මදේශනාව සඳහා කරණීය මෙත්ත සූත්‍රයෙන්ම ගාථා පාඨයක් උපුට ගත්තමම මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ මේ කියන්නේ සැබෑව මාතෘ ගුණය තියෙන අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවව කොයි තරම් ස්නේහයෙන් රකින්නවද අනේ වගේ සමස්ත ලෝක වාසීන්ටම සෙනෙහස දක්වන්න පුළුවන් විදිහට ඔබේ හිත අපරිමාණව සංවර්ධනය කරගන්න. මාන සංභාවයේ අපරිමාණ අප්‍රමාණ මනසක් ගොඩනගා ගන්න. පින්වත්නි කරණීය මෙත්ත සූත්‍රය සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ උරග වර්ගයේ සඳහන් වෙන අපිට ඉතාම සමීපතම සූත්‍ර දේශනාවක්. අපේ බෞද්ධයින්ගෙන් එක පාරට ඇහුවොත් ඔබ දන්න සූත්‍රයක් කියන්න කියලා. ඉස්සර වෙලාම කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය කටපාඩමින් කියන්න බැරි කෙනෙක් බෞද්ධයෝ අතර නැති තරම්. හැම වෙලේම සත්‍යයනා කරන සෝතය. නමුත් මගේ පින්වත්නි අපේ බෞද්ධ හුඟක් වෙලාවට පිරිත් කියන්නේ පිරිත් අහන්නේ බය නැති කරගන්න. මිනි පෙට්ටනි ගාවින් යනකොට කිය කියා යන්න. තනියම ඉන්නකොට උලමෙක් කෑ ගන්න ඇහුනොත් කියන්න. හීන පේනවට දාලා තියන්න. නින්දෙදි ඇහෙන්න තමයි පිරිත් පාවිච්චි කරන්නේ. මතක තියාගන්න බුදුහාමුදුරුව මිනිස්සුන්ට හැදෙන්න කියපු බණ තමයි පිරිත්වල තියෙන්නේ. මහා මංගල සූත්‍රය අරගෙන බලන්න. මහා මංගල සූත්‍රයේ තියෙන්නේ ඔබට සුබ වෙන්න නම් මෙන්න මේවා කරන්න. දැන් අපි ඒක හිතාගෙන ඉන්නේ මේවා දැක්කොත් සුබයි. ඒ කියන්නේ සමනානංච දස්සනං. ශ්‍රමණේන් වහන්සේලා දැක්කොත් සුබයි කියලා නෙමෙයි මේක කියන්නේ. සමනානංච දස්සනං කියලා කිව්වේ ඔබට යහපතක් වෙන්න නම් ඔබට සුබ වෙන්න නම් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන්න. කාලේන ධම්ම ශ්‍රවණ. බණක් අහලා ආපු ගමන් සුබ අසුබ තීරණය වෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඔබට සුබ වෙන්න නම් නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න. එතකොට ඒ ධර්මයට අනුව ජීවත් වෙනකොට කොහොමද සුබ වෙනවා? දැන් පරාභව සූත්‍රයේදී කිව්වේ පිරිහෙනවා නම් මෙන්න මේවා කළොත් පිරිහෙනවා. මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ පිරිහිනවා. දැන් මේ කරණීය මෙත්ත සූත්‍රය. මෙත්ත කියන්නේ මෛත්‍රියනේ. කරණීය කියන්නේ විධික්‍රියාවක්නේ. කරන්න මෙත්ත මෛත්‍රිය. මෛත්‍රී කරන්න කියලා දීපු සූත්‍රයක්. කරණීය මෙත්ත සූත්‍රයේ බුදුහාමුදුරුව අනුදැන වදාලේ නම් ඔය බයත් එක්ක යන සිද්ධියක් නිසා තමයි උන්වහන්සේ ළඟ වසර 5කට ආසන්න කාලයක් පැවිදිව මහානදම් පුරපු තරුණ ස්වාමීන් වහන්සේලා 500ක් නමක් බුදුරජාණන් වහන්සේගෙන් මිදිලා තනිවම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මයේ හොයාගෙන බවුන් වඩන්ට වනාන්තරයට ගිහිල්ලා මහ වනයේදී අමනුෂ්‍යයන් නිසා යම් උපද්‍රවයකටපත් වෙලා ආපහු ඇවිල්ලා ස්වාමීනි මෙහෙම කරදරයකටපත් වුණා කියද්දී උන්වහන්සේ මේ කරණීය මෙත සූත්‍රය ඒ ස්වාමින් වහන්සේලාට දේශනා කරලා මේ සූත්‍රය අරගෙන ආපහු ඔබ බය වෙච්ච ගණටම ගිහිල්ලා බය නැති කරගෙන පටන් ගන්න කියලා කිව්වා. හැබැයි අවම උතරින් තමයි අපේ අය මේක බය නැති කරගන්න කියලා තියෙන එකක් කියලා අල්ලගෙන තියෙන්නේ. මේ සෝබාදහමත් එක්ක අපේ මනස හරියටම ගලප ගන්න බැරි වුණාම තමයි ඔය ඔක්කොම දෝෂ භූමි දෝෂ භූත දෝෂ වාස්තු දෝෂ ඔක්කොම එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට දේශනා කළේ සෝබාදහමත් එක්ක ගැළපීලා ඉන්න, සෝබාදහම තේරුම් ගන්න, සෝබාදහමත් එක්ක නොගැටි ඉන්න ඔබේ මනස තුළ යම් පරිවර්තනයක් කරගන්න. පින්වත්නි, මෛත්‍රී කරන්න උගන්වපු මේ සූත්‍රයේ මෛත්‍රී කරන්න කලින් ಜಾති 15ක් බුදුහාමුදුරුවෝ යෝජනා කරලා තියෙනවා. ඔය දැන් සක්කෝ ජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී ආදී වශයෙන් කියපු කාරණා ඔබ ඒ පිළිබඳ දන්නවා. මේ ලක්ෂණ ටික ඒ කියන්නේ ඔබ කෙලින් වැඩ කරන මිනිසෙක් වෙන්න. නිකන් කට අත් දෙකක් නැති, හිතින් එකයි කටින් එකයි නැති කෙලින් වැඩ කරන මිනිසෙක් වෙන්න. ඊළඟට කාටවත් බය නැති මිනිසෙක් වෙන්න. දැන් කාටවත් බය නැති වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා ඔය ඡන්දී ඉන්නවා කාටවත් බය නැති. ඒගොල්ලෝ තරම් බය වෙලා ඉන්න જાතියක් තවත් බය නැහැ වගේ පෙන්වනකොට හරි බයයි. බය නැති කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. හෘදේ සාක්ෂියට එකඟව ජීවත් වෙන කෙනෙක්. කාටවත් බය නැහැ කියලා කියන මිනිස්සු තලාපෙලාගෙන චණ්ඩි වගේ ඉන්නවා කියන එකට මේ හෘදේ සාක්ෂියට එකඟව නිවැරදිව ජීවත් වුණා නම් ඇයි කාටවත් බය වෙන්නේ? රටේ නීතියක් තියෙනවා. රටේ සාරධර්ම පද්ධතියක් තියෙනවා. පව්පින් ගැන කියලා දීලා තියෙනවා. අන්න ඊට අනුව ජීවත් වුණා නම් මං දිවි හිමියෙන් මේ රටේ නීතියට ගරු කරන්න ඕන. දිවි හිමියෙන් මේ රටේ සාරදරුව වලට ගරු කරන්න ඕන. දිවි හිමියෙන් පව්පින් හඳුනාගෙන පවින් වැළකෙන්න ඕන. ඒකට මං කාටවත් බය වෙන්නේ මොකටද? අන්න එහෙම චරිත ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුව මුලින් දේශනා කළා කරණීය මෙත් සූත්‍රය තුල. මුදු අනතිමානී ඔබ මෘදු මොලොක් කෙනෙක් බවට පත් වෙන්න. නිකන් ගලක් වගේ ඉන්න එපා. අවශ්‍ය තැනදී සංවේදී වෙන්න. අවශ්‍ය තැනදී ධම්මශීලී වෙන්න. අනතිමානී ගුණය ඇති කරගන්න. මේ ලක්ෂණ 15ක් බුදුහාමුදුරෝ දේශනා කළා සවෙලාම මේ විධිමත් චරිතයක් ගොඩනගා ගන්න. මේක තව කෙනෙකුට මෛත්‍රී කිරීම සඳහා මෙන්න මේ කියපු මේ මානසික විපර්යාසය පුද්ගලෙක් තුළ අවශ්‍යයි. මොකද පින්වත්නි තව කෙනෙකුට මෛත්‍රී කරනවා තව කෙනෙකුට ආශිර්වාද කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. සියල්ලටම ඉහලින් ඉඳගෙන ඉපැයි තව කෙනෙකුට ආශිර්වාද කරන්න. තේරෙනවද? මෛත්‍රී කරනවා කියලා කියන එක අපි තේරුම් අරන් තියෙන විදිහ මොකද්ද? මෛත්‍රී භාවනාව කියලා එකක් තියෙනවනේ. සමත භාවනා අතර. හරි ජනප්‍රියයි. ඒක විතරයි හුඟක් අය දන්නේ. හැබැයි ඒකත් හරියට කරන්නේ. ඉඳගෙන දැස පියාගෙන සම්මත භාවනා ඉරියව්වෙන් ඉඳගෙන මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා ඔය ආදිවාසී තුන් පාරක් කියනවා ඊට පස්සේ මා මෙන්න ওই විදිහට ඉස්සරහට යනවා. මාගේ හිතවන්තයෝ, දාහිතවන්තයෝ, ගුරුවරයෝ, දෙමව්පියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා ආදී වශයෙන් කියනවා. මගේ පින්වත්නි මෙහෙම කියලා මේ මෛත්‍රී භාවනාව මේ ආකාරයෙන් වාක්‍ය කියවලා ඔබේ මනස තුල මෙතෙක් වෙච්ච පරිවර්තනය කුමක්ද? මෛත්‍රී භාවනාව නොකල කෙනෙක් මෙතන නැහෙනේ. යම් භාවනා ක්‍රමයක් කලක් අත්හදා බැලීමේදී ඔබේ මනස තුළ යම් පරිවර්තනයක් විය යුතුයි. මෙන්න මේ කිව්ව ආකාරයට මේ වාක්‍ය කියමින් කළ මෛත්‍රී භාවනාව. දැන් පාසල් වල අනිවාර්යෙන් උදේට ඕක කියවනවා. දහම් පාසල් වල කියවනවා. මොන්ටිසෝරි වල කියවනවා. ඔය කියවීමෙන්, ඔය වාක්‍ය කියවීමෙන්, නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආදී වශයෙන් කියවීමෙන් අපි තුල වෙච්ච පරිවර්තනයේ කුමක්ද? එවත්නේ මෛත්‍රී භාවනාව ඊට වඩා ගොඩාක් එහා ගිය ඊටා දියුණු මානසික තලයක සිට කළ යුතු විශ්වීය භාවනාවක්. අන්න ඒ කියන උසස් තලයකට ගිහිල්ලා ලෝකයට මෛත්‍රී කරන්න නම් ඔබ සාමාන්‍ය මට්ටමට වඩා දියුණු මිනිසෙක් වෙන්න ඕන. ඒකයි කරණීය මෙත්ත සූත්‍රයේදී මේ ලක්ෂණ 15ක් බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ඔබේ ගෙදර පිරිත් පොතක් තියෙනවා හරණීයමෙත් සූත්‍රයේ සක්කෝ උජූත සූජූත ආදී වශයෙන් මේ වචනවල තේරුම් තියෙනවා. ඒ ලක්ෂණ දැනටත් නැතිනම් ওই ලක්ෂණ 15 ඇති කරගන්න මට ඔබට කියන්න අවශ්‍ය උනේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කරන්න ලෝකයට ආශිර්වාද කරන්න යෝජනා කරන්න කලින් ඔබ සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළ තලයකට ගිහිල්ලා ඉන්න කියලා අපිට මේ මුල් කාරණා 15 ඇසුරින් යෝජනා කළා. ඒක අවශ්‍යයි. ලෝකෙට මෛත්‍රී කරන්න, ලෝකෙට ආශිර්වාද කරන්න කලින් අපි හොඳ දැනක ඉන්න ඕනේ. දුර්වලයෙකුට කවදාවත් තව කෙනෙකුට කරුණාව දක්වන්න බෑ. දැන් ගෙදරක වුණා. පවුලක වුණා. ආයතනයක වුණා. සමාජයක වුණා. ගැටුමකදී යමෙකුට පුළුවන් නම් අනිත් කෙනාට කරුණාව දක්වන්න ඒ කරුණාව දක්වන පුද්ගලයා තා ඉහළ කෙනෙක් වෙන්න ඕනේ. දෙන්නේ ගැටුමක් ඇති කරගන්නවා. ඒ දෙන්නා ගැටුමක් ඇති කරගන්නකොට තරගකාරී මානසිකත්වයක් ගොඩනගෙන්නේ. ඔයා එහෙම කියනවනම් මම මෙහෙම කියනවා. මං කරපු වැරද්දට ඔච්චර බයින්නේ ඔයත් එදා මේක මෙහෙමම කළා. මට වඩා වැරදි ඔයා ළඟ තියෙනවා. ඔයා ආදි වශයෙන් ගෙවල් වල ප්‍රශ්න. ඔය අතර කාට හරි පුළුවන් නම් වැරද්ද, නිවැරද්ද මොක වුණත් අපි දෙන්න අතර මේ දිනා ගන්න හෝ අහිමි වෙන්න දෙයක් නැහැ. ඕන එකක් කියන්නම නිශ්ශබ්ද වෙනවා. මම ඔයත් එක්ක තරහ නැහැ මම ඔයාලට කරුණාව දක්වනවා කියලා කියන්න අන්න එහෙම හිතන කෙනා මහා ඉහළ තලයක ඉන්න කෙනෙක් වෙන්න ඕන. සමකේ සමනම් දෙන්න. ගැටුමට අදාළ දෙන්න සමාන තැනක නම් ඉන්නේ. ඔහොම හිතන්න බෑ. හොඳම උදාහරණේ මට මතකයි මම පුංචි කාලේ සෙල්ලම් කරන කාලේ අම්මයි අප්පච්චි එක සෙල්ලම් කරනකොට හැමදාම දිනන්නේ මම. කම්බා දිනෝ මල්ලෝ පොර හෑන්ඩ් ෆයිට් අප්පච්චි එක සෙල්ලම් කරනකොට අප්පච්චි හැමදාම පාරදිනවා. මේ චූටි මන් දෙනනෝ අප්පච්චි පරදින. ඒ මගේ කාය ශක්තියක් නිසායි. නෑ එතන අප්පච්චි පරදින්නේ අප්පච්චි මට වඩා එදා ගොඩාක් කියලා දැනගෙන හිටියා. මම ජීවිතේ දීපු උඹත් එක්ක මට මොන දිනුමක්ද කියලා අප්පච්චි හිතනවා. ඒ නිසා මට කරුණාව දක්වනවා. මාව පරද්දලා දිනලා උඩ පැනපම් පුතේ ඒක තමයි මගේ සන්තෝෂය කියලා. අන්නේ කරුණාව දක්වන්න බෑ සමකාලීනීකට. සමව හිතන කෙනෙකුට. මගේ යාළුවෙකුට බෑ චූටි කාලේ. මගෙත් එක්ක මගේ වයසේ යාළුවෙක් බලන්නේ මාව පරද්දන දිනන්න. මාව අඬවන දිනන්න. මට වඩා ගොඩක් ඉහළින් ඉන්න අප්පච්චි බලන්නේ මට දිනන්න දීලා මට උඩපනින්න දීලා සතුටු වෙන්න කරුණාව දක්වන්න පුළුවන් ආන්ගේම උසස් කෙනෙකුට. එතකොට මේ කියන මෛත්‍රිය ආශිර්වාදය කරුණාව මේවා දක්වන්න නම් ඔබ ඉතා ඉහළ තැනක ඉන්නවා. තුවාලයකට බෙහෙත් දාන්න කලින් බෙහෙත් දාන කෙනා විස බීජ නාශකයක් පාවිච්චි කරලා අද්ද ගහවදගෙන ඉන්න ඕනේ නේද? අද්දගේ කුණු තියාගෙන බෙහෙත් දැම්මොත් එහෙම අර තුවාලේ වැඩි වෙනවා. Tamange අද්දක ඊට අපිරිසිදු විය යුතු තුවාලයක ඉන්නවා. ඒකයි මේ කියන්නේ මෛත්‍රී කරන්න පෙර ඉස්සරලා ඔබේ මනස තුල මේ වෙනස ඇති කරගන්න. සාර්ථක මිනිහෙක් වෙන්න. ඉන් පස්සේ මෛත්‍රී කරන්න බුදුහාමුදුරෝ යෝජනා කරා. එනවත් මේ මෛත්‍රී කරනවා කියලා කියන එක ලේසි වැඩක් නෙමෙයි. තව කෙනෙකුට ආශිර්වාද කරන්න, තව කෙනෙකුට මෛත්‍රී කරන්න ලේසි නෑ. ඔය වාක්‍ය කියන එක තරම් ලේසි නෑ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා, කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරෙත්වා, සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන එක ලේසි නෑ. කියන්න පුළුවන්. ඔය විදිහට මෛත්‍රී වඩන එක ලේසි නෑ. පින්වත්නි අපි හිතවත් අයට මෛත්‍රී කරන්න පුළුවන් අපිට. සහ නොදන්න අයට මෛත්‍රී කරන්න පුළුවන්. ඒත් අපිට පෙන්වන්න බැරි අපිත් එක්ක මොකක් හරි තද වෛරයක් තරහක් තියාගෙන කෙනෙකුට මෛත්‍රී කරන එක ලේසි නෑ. සමහර විට ඔබ ළඟම උදාහරණ ගනි. මට මෙච්චර රිදවලා මට මෙච්චර පාඩු කරලා මේ මනුස්සයා ඉන්නේ ඒත් මං තරහ නෑ. කියලා ඒ වගේ කියන්න පුළුවන්. නිකන් හිතන්න අපි මේ ලෝකේ කවුරුවත් එක්ක ගැටෙන්නේ නැද්ද? සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන තැනට අපිට එන්න පුළුවන් තාම. දැන් අපිට දේශපාලන මතයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර අපි ලෙන්ගත්තු දේශපාලන පක්ෂයක් තියෙනවා. උපකල්පනයකට. එහි විරුද්ධ පක්ෂයකුත් තියෙනවා. විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරයෙකු හෝ ඇමතිවරයෙකු වරදක් කළා සිරගත වෙනවා. හොඳ වැඩි. ඕකුන්ට ඔහොම වෙලා මදි කියලා නිවුස් බලන ගමන් කියවෙනවා. සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන එක එතෙන්ට එනවා. අපේ හතුරෙක් නොවුන අපි අකමැති කෙනෙක්. දැන් සමහර බලපතල වැරදි කරපු අය දඬුවම් ලබනකොට හිතට පොඩි සතුටක් එනවා කිව්වේ නැතුවට. ඔව් ඒක හොඳයි. ඔහොම වෙන්න ඕන. ඔය කරපු අපරාධවල හැටියට උන් එල්ලලා මරන්න ඕන. මේ සාමාන්‍ය රෝදුන් ස්වභාවයෙන් ඕක ඉක්මවල යන්න ඕන. පින්වත්නි මේ අතලෝ දහම අතර කම්පා නොවන මට්ටමකට දියුරු වෙන්න ඕන මෛත්‍රී කරන්න. නැත්තම් වාක්‍ය කියවන්න පුළුවන්. මේ අටලෝ දහමින් කම්පා නොවෙනවා කියන තැනට එන්න හරි අමාරුයි දැන්. ආදිරාජ ධර්මාශෝක මහා ඉතයි ඉහළ ආධ්‍යාත්මයක් තිබිච්ච මිනිස්සෙක්. රහතන් වහන්සේලා දෙනමකගේ තාත්තනේ. එතුමා පොද්ද සැඳෑ සමයක් ගත කරා. නමුත් මරණාසන්න වෙලාවේ වෛරයක් ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගෙන මරණේ. කවුරු එකද බිරිඳ එක්ක. බිරිඳට ඒ වෙලාවේ අනුකම්පා කරන්න, මෛත්‍රී කරන්න එතුමට බැරි වුණා. ඒ එහෙම මෛත්‍රී කරන්න බැරි වුණේ බිරිඳට අනුකම්පා කරන්න බැරි වුණේ අදාළ සිද්ධිය නිසා. ඇයි බිරිඳට වෛර කළේ? බිරිඳ බරපතල වරදක් කළා. ධර්මාශෝක මහරජුරුවන්ගේ එක්තරා බිසවක් මහරජුරුව ධර්මයෙන් ඈත් කරන්න කියලා හිතාගෙන අර බිසව මොකද කළේ? මහා රාත්‍රියක අන්‍යාගමික පාතාල කල්ලියකට සල්ලි ගෙවලා බුදුහාමුදුරුව පිට දීලා බුදු වෙච්ච ජයශ්‍රීමා බෝහාමුදුරුවන්ට තෙල්වක් කරලා වහා ගිනි ඇවිලෙන තෙල් වර්ගයක් වක් කරලා ගිනි තිබ්බා. තථාගත බුදුහාමුදුරුව පිට දීලා බුදු වෙච්ච බුද්ධ ගයාවේ ජයශ්‍රී මහ බෝහාමුදුරුව තාවේගින් ගිනි ඇවිලිලා අඟුරු වුණා. රජුරවන්ට බේරගන්න කාලයක් නැහැ. මහපාන්දර ආරංචිය යනකොට මේක අඟුරු ගොඩ විතරයි. ඒක දැකලා ඇතිවෙච්ච කම්පණයට රජු අංශභාග රෝගියෙක් වෙලා අවසානයේ මිය ගියේ. මේ මේ බෝධියට ගිනි තිබ්බේ කවුද කියලා හොයාගෙන හොයාගෙන යනකොට දැනගත්තා මේක කළේ මේ බිසව කියලා. ඒක දැනගත්ත ගමන් රජුරවන්ට අංශභාග රෝගයට එහා ගිය හෘදයාබාධයක් ඇවිදilla මිය ගියේ. දෙරෙන් සමග අප්‍රමාණ වෛරයක් ඇති වුණා. දැන් බලන්නකෝ මේ මෛත්‍රී කරනවා කියලා කියන එක ලේසි නෑ. වරද කරුවෙකුට මෛත්‍රී කරන්න තත්ත්වයක් අපි එන්නවා. මේක අර සියලු සත්වෝ නිදුක් වෙත්වා කියන කතාවට වඩා එහා ගිය උත්තරීතර මානසික විපර්යනස. ධර්මාශෝක මහරජුරවන්ට වැරදුනේ ඔන්න ඔතෙන්ට යන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඇත්තටම මගේ පින්වත්නි ඔබ ඔබට සාපේක්ෂව අර බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා වගේ හැම වෙලෙම අත්තානම් උපමං කත්තා තමා උපමාවටගෙන තේරුම් ගන්නකො. මේ මේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ලස්සන සමාජ දර්ශනය තමයි තමා උපමාවටගෙන ජීවත් වෙන්නේ. නීතියක් අවශ්‍ය නැහැ. නීතියක් කරවන්න අවශ්‍ය නැහැ. මිනිසුන්ට සොයන් විනයක් ඇති වෙනවා තමා උපමාවටගෙන ජීවත් වෙනවා මම මේ ධර්මදේශනාවට වඩිනකොට මම දැක්ක පාරවල් වල වාහන වලින් කෑම කාලා ඉතුරු වෙන අතුණු බහන් විසිකරන පාරට. පාර අතු ගන්න මේ නිදහස් චතුරස්‍රයේ වටේටත් අතු ගන්න වෙනම පිරිසක් පැය 24 ඉන්නවා. උදෙත් අතු ගාපු පාර කිය කියා ඒගොල්ලෝ වේදනාවෙන් ආයතු ගන්නවා. අපි තමා උපමාවටගෙන මේක නොකර ඉන්න තිබුණානේ. මෙතන ඉන්නේ මම නම් අපිට අනිත්‍යතාව තේරෙන්නේ නෑ. අනිත් මිනිස්යාගේ වේදනාව තේරෙන්නේ නෑ. අනිත් මිනිස්යාගේ හදවත තේරෙන්නේ නෑ. අනිත් මිනිස්යාගේ හැඟීම තේරෙන්නේ නෑ. මේ රට මේ ගිනි අරන් තියෙන්නේ. හදන්න බැරි තත්වයකට ගෙනල්ලා තියෙන්නේ. ඔන්න ඔය නිසා. එතකොට ඔබ ඔබ ඔබට උපමා කරගෙන බලන්න ධර්මාශෝක අධිරාජ හිටිය තන හිටිය ඔබ නම් ඔබත් ඔහොම කම්පා වෙනවා. ලේසි පහසු දෙයක් ජීවමාන බුදුහාමුදුරන්ට තෙල් දාලා ගිනි තිබ්බා වගේ වැඩක් නේ. මොන තරම් වැරද්දක්ද? එවැනි පාපයක් කරපු කෙනෙක් ඉස්සරහා ඇයගේ මූණ බලාගෙන ඉන්නකොට ධර්මාශෝක රජුලවන්ට පුදුම වෛරයක් ඇති වෙනවා. මේ වගේ පව්කාර ස්ත්‍රියක් සංසාරේ එපා කියලා. ඒ ඇති වෙච්ච වෛරය නිසා ධර්මාශෝක මහරජුරු පිඹුරෙක් වෙලා ඉපදුනා ඊළඟ ජීවිතේ මැරිලා. අවසාන චුති චිත්තය වෛරය. ද්වේෂය පටිඝය. මරණයෙන් පසු පිඹුරෙක් වුණා. එමාත් මේ මෛත්‍රී කරනවා කියලා කියනකොට ඕ මුතෙන්ටත් ගේන්න තරමට දියුණු කරනවා. තමයි සැබෑ මෛත්‍රිය. සියල්ලෝම සියල්ලන් ගේන සැප කැමැත්තෝ වෙත්වා කියන තැනට එන්නවා. ඉතින් මේක ලේසි නෑ ඉතින් මාත්. මෛත්‍රී කරනවා කියන එක ටිකින් ටික ටිකින් ටික පුහුණු කරන්න ඕනේ වැඩක්. ඒ නිසා පින්වත්නි තව කෙනෙකුට මෛත්‍රී කරන්න, තව කෙනෙකුට ආශිර්වාද කරන්න අපි ඉතා ඉහළ උසස් ආධ්‍යාත්මයක් ගොඩනගාගත යුතුයි. මේ ලෝකයට මෛත්‍රී කරනකොට, ලෝකයට ආශිර්වාද කරනකොට අපේ මනස තුළ ගොඩනැගෙන්නේ මහා පුදුම බලයක්. ඒ බලය තුලින් තමයි තව කෙනෙකුට ආශිර්වාද කරන්න පුළුවන්. මානසික බලය ගැන චිත්ත ශක්තිය ගැන තමයි අපිට මේක වැඩිපුර කතා කරන්න નિયમિતව තිබුණේ. චිත්ත ශක්තිය ගැන මානසික බලය ගැන සෑහෙන දුරට මිනිස්සුන්ට අමතක වෙලා ගිහිල්ලා. එන්වත්නි මේ මානසික බලය කියලා කියන්නේ මහ පුදුම එකක්. ඉස්සර කාලේ තාක්ෂණය විද්‍යාව කාර්මීකරණය මේ තරම් දියුණු නැති යුගයක මිනිස්සු මීට වඩා දියුණු මනසෙන් හිටියා. මම උදාහරණයක් ඔබට කියන්නම්. දැන් වහිනකම් මිනිස්සු දන්නේ නැහැනේ කාලගුණ වார்த்தාව ආවේ නැත්තම්. මිනිස්සුන්ට හඳුනගන්න බෑ මේ එන්නේ වහින්ද. මේ ඉන්නේ ප්‍රායන්. ඉස්සර මිනිස්සු මේ සෝබාදහමත් එක්ක හරි සංවේදීව මනසෙන් ගොඩක් වැඩ ගත්තා. අපේ මනස දැන් ගොඩක් දුර්වල වෙලා, ඇඟ ශක්තිමත් වෙලා, මනසේ අඩුව උපකරණ වලින් පුරව ගන්නවා. ඔබ අහලා තියෙනවද මේ මානසික තරංග හරහා තව කෙනෙකුට පණිවිඩ යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අදටත් පරේෂණ මට්ටමේ අත්හදා බලමින් තිබෙන සාර්ථක විද්‍යාවක්. නමුත් අතීතයේ සාමාන්‍ය මිනිස්සු මේ ගම්වල මිනිස්සු පාවිච්චි කරපු තාක්ෂණයක් නේ. මේ මනස ශරීරයට වඩා දියුණුයි. අපි මනස දුර්වල කරගෙන ඒ පණිවිඩ යවන්න දුරකථන හදාගෙන තියෙනවා, ඊමේල් හදාගෙන තියෙනවා. මනස දුර්වල වෙච්ච නිසා අපි උපකරණයක් හරහා ඒක කරගන්නවා. දැන් මේ ශරීරයේ භෞතික ශරීරයක් ඔසවාගෙන යන්න මානසික ශක්තියෙන් පුළුවන්. කනකින් තනකට මිනිස් ශරීරය ගෙනියන්න ඉස්සර කාලේ මනස දියුණු අයට පුළුවන්කම තිබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් මිනිසුන්ට එහෙම පුළුවන්. තථාගත බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ නියත විවරණ ලැබපු දවසේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලැබපු දවසේ සුමේද තවුසා. දන්නවනේ සුමේද නම. සුමේද තවුසා ආවේ කොහොමද? උඩින් ආවේ. හෙරදියෙන් ආවේ. ඒතර ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන්න පටන් ගත්ත දවසේ හෙරදියෙන් වඩින්න පුළුවන්කම තිබුණා. මේ මිනිසුන්ගේ මානසික දියුණුව මේක මේ ධර්ම අවබෝධයෙන් ලැබෙන දියුණුවක් නෙමෙයි. මනස වෙනම පැත්තකින් දියුණු කරන්න පුළුවන් ඒවා මැජික්. මැජික් කරන්න පුළුවන් ඔය ඇමරිකාවේ තියෙන උඩින් ගමන් කරන්න පුළුවන් එක්කෙනෙක්. ජලය මත ඇවිදින්න පුළුවන් එක්කෙනෙක්. මනසෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් එහෙම මැජික් කරනවට වඩා මේ මානසික ශක්තිය හොඳ පැත්තට යොදව ගන්න පුළුවන් පින්වත්නි. ඇත්තටම කුණු නැති, පවු නැති, නරක අදහස් නැති පිරිසිදු හිතකින් යහපත් දේවල් හිතනකොට යහපත් දේවල් කල්පනා කරනකොට ලෝකයට ආශිර්වාද කරනකොට මෛත්‍රී කරනකොට මහා පුදුම මානසික ශක්තිය ගොඩනැගෙනවා. මේ මානසික ශක්තියෙන් ඔබට ජීවිතේ බොහෝ දේ වෙනස් කරගන්න පුළුවන්. එමත්නි මේ භෞතික ශරීරය පවා වෙනස් කරන්න පුළුවන් මානසික ශක්තියට. දැන් ඔය ටිබෙටය කියන රටේ ටිබෙට් දේශයේ තියෙනවා මහායාන බුදුදහම තුල භාවනා ක්‍රමයක් මේ තෝමෝ කියලා. තෝමෝ භාවනා ක්‍රමය පැවිදි වෙන පුංචි සාමණේරයන් වහන්සේලාට දෙන පළවෙනි භාවනා අධ්‍යක්ීම. තෝමෝ දෙන්නේ ඒකෙන් කරන්නේ මානසික ශක්තිය පාවිච්චි කරලා ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා. ටිබෙටේ සීතල රටක් නේ. සමහර කාලෙට හිමින් වැහිලා යනවා. ඝන හිම තට්ටු මත විශේෂ ආවරණ නැතුව තුම භවනා ක්‍රමයෙන් හිත දියුණු කරපු අයට ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන ඉන්න පුළුවන්. අපිට පුළුවන් මේ ඇඟේ උෂ්ණත්වය අඩු කරන්න වැඩි කරන්න. දැන් ඔබට ඒක බෑනේ. නමුත් ඔබේ ওই මනස දියුණු කරලා ඒක කරන්න පුළුවන්. මේක මේ විදර්ශනා භාවනාවෙන් කරන එකක් නෙමෙයි. ස්ථානස පිළිබඳ අවධානයෙන් මනස පිළිබඳ හෙවිල්ලෙන් හිටියොත් මේ தත්ත්වයට එන්න පුළුවන්. එතකොට මේ ඝන හිම තත්තු මත ඉඳගෙන මේ අය භාවනා කරනවා. මම දැකලා තියෙනවා. එතකොට වටේට තියෙන හිම දියවිවි ගලනවා. ප්‍රත්‍යක්ෂ අකඩයක් හිම උඩ තිබ්බා වගේ ගලනවා. මේක පුංචි සාමණේරයින් වහන්සේලා කරන්න පුළුවන්. අධික රස්නයක් තියෙන කාන්තාරයක මේගොල්ලොන්ට ඇලගේ ශරීරයේ හුස්නත්වය පහළ දාගෙන ශරීරය සිසිල් කරගන්න පුළුවන්. දාඩිය බින්දුවක් දාන්න. මම මේ කිව්ව සරල උදාහරණයක්. මේ මනසින් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ලෙඩ දුක් පාලනය කරගන්න පුළුවන්. දැන් ඔබේ ශාරීරියේ තියෙන රෝගාබාධ පාලනය කරගන්න ඔබට මේ මානසික ශක්තියෙන් පුළුවන්. එකට ඔය පිරිත් සූත්‍රවලත් ඒ පිළිබඳ කියවෙන අවස්ථා තියෙනවා. එතකොට මේ අපි හිතමු ඔබේ තියෙන කොන්දේකක් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ උදාහරණයම ගමු ගුණාසිට දරුණු කොන්දේ අමාරුවක් තියෙනවා. උන්වහන්සේ ඒක පාලනය කරගත්තේ මානසික ශක්තිය. මෙහෙත් දිවි නෑනේ. මානසික ශක්තියෙන් ඒක පාලනය කරන්න පුළුවන්. අපේ මනසෙන් එහෙම වැඩ කරන්න පුළුවන්ද කියලාවත් අපි දන්නේ නැත්නම් අපි මනස පිළිබඳ ලොකු අවධානයක් නැති නිසා. ඒ වගේ ඔබට තියෙන වටිනාම දේ තමයි ඔබේ මනස. ඔය මනසෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. සංනිවේදනය කරන්න පුළුවන්. මිනිසුන් අතර. දැන් ඔය වෛර කරන කෙනෙක්ට මෛත්‍රී කරන්න එතකොට ඒ කෙනා වෛරය අත්හැරලා ඔබත් සමග මිතුරු වෙනවා කියලා අදහසක් ඔබ අහලා තියෙනවා. මිනිස්සු කොහොමද මේක කරන්නේ? වචන වලින් කියනවා. ඉතින් හිතනවා ඔයා මාත් එක්ක තරහ වුණාට මං ඔයත් එක්ක තරහ නැහැ. වචන වලින් කියනවා. මේක සාර්ථක වෙන්නේ නැහැ. වචන වලින් හිතුවට හරියන්නේ නැහැ. පින්වත්නි මානසික ශක්තියෙන් මේ sannivedanaya කරද්දී වැදගත් වෙන්නේ වචන නෙමෙයි හැඟීම්. මානසික ශක්තියෙන් sannivedanaya කරනවා කියලා කියන්නේ හදවතේ භාෂාව. අරයව යාලු කරගන්න තියෙන අවශ්‍යතාවට කපටිකමට හිතින් හිතනවා මං තරහ නැහැ. යටිහිතේ ගැඹුරුම තැනකත් ඒ තරහ නැති වෙන්නේ. ඒක හැඟීමක් වෙන්න ඕනේ. මනෝභාවයක් වෙන්න ඕනේ මේ මෛත්‍රී ආදරය. එහෙම නොත් ඒක අනිත් කෙනාට දැනෙනවා. දැන් පින්වත්නි ආදරය දුක සතුට වගේ හැඟීම් දැනෙන්න වචන ඕනෙමද? සමහර අය ඉන්න ආදරේ පෙන්නන්නේ. සුත්තකවත් ආදරේ නෑ වගේ ඉන්න අපිට දැනෙනවා නිරණට ආදරේ කියලා. ඔහොම හිටියට අපිට ගොඩක් ආදරේ. කො වචන වලින්ද දැනුනේ? සමහර තාත්තලා ආදරේ පෙන්නන්නේ. තිබුණත් පුළුවන් තරම් හංගන් ඉන්න බලන්න. ළමයි හදන්න බෑ මේක පෙන්නුවොත් බුරුලක් පෙන්නුවොත් පාලනය කරගන්න බෑ කියලා ඉතල තාත්තලා ඉන්නව රවාගෙන. ආදරේ චුට්ටක්වත් පෙන්වන්නේ නෑ. හැබැයි පපුවට දැනෙනව දරුවන්ගේ තාත්තා හොම හිටියට අපිට ගොඩක් ආදරේ. සමහර කපටි මිනිස්සු ඉන්නවා කතා කරනකොට කනේ මී පැණි වක් කරනවා වගේ ආදරෙන් කතා කරනවා. මූණෙන් හිනාවෙන් ආදරය, සෙනෙහස, යාලුකම, ලෙන්ගතකම උප්පරිම පෙනෙනවා. හැබැයි හිතේ තියෙන්නේ කුහකකම. වචී පරමලා ඒ වගේ. මූණෙන් පෙන්නන, කටින් පෙන්නන හිතවත්කම ආදරේ ඇතුලේ නෑ. අපිට ඒකක් දැනෙනවනේ. ඕච්චරෝය hina වෙලා කතා කරලා අපි දන්නවා උඹේ හිතේ තියෙන්නේ මොනවද කියලා. අන්න අපිට දැනෙනවා. මේ හදවතේ භාෂාව. මේකත් මේ හිතින් කරන්න පුළුවන් වැඩක්. පින්වත්නි මම ධර්මදේශනාවකට වැරියා ගම්පහ ප්‍රදේශයේ පාසලකට. ධර්මදේශනාව අවසානයේදී මම මේ දරුවන්ගෙන් හෙව පුතේ ඔයාලට මේ ධර්මදේශනාව ඇසුරෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක දරුවෙක් අහනවා ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනාවේ නම් අහන්න ප්‍රශ්නයක් නැහැ. පෙර පොයේ වැඩසටහනේ උදේ ස්වාමින් වහන්සේ කෙනෙක් නීග්‍රෝධමික ජාතකය දේශනා කළා. ඊට පස්සේ ඒ ඇසුරින් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද කමන්නේද මම කිව්වා අහන්නකෝ. මේ දරුවහන ස්වාමීන් වහන්සේ නීග්‍රෝධ මෝහ රජුරුව ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජුරුව එක කතා කළේ මොන භාෂාවෙන්ද? ඔබ බලනකොට දැන් ඉන්න දරුවහනේ මෝහ රජුරුවන්ට බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ භාෂාව තේරෙනවද? නැත්නම් බ්‍රහ්මදත්ත රජුරුවන්ට මෝහ භාෂාව තේරෙනවද? අහන් මේව ළමයි තමයි අපිට ඕන. කියන්නේ ඕන එකක් ආයෙමයි සාදු කියලා අහන නෙමෙයි තර්ක කරන ප්‍රශ්න කරන. එහෙම දරුවෝ තමයි ජාතියක අනාගතේ. මම හරි සතුටු වුණා ඒ ප්‍රශ්නේ ගැන. ඔබට වැඩි හිටිය විදිහට ওই ප්‍රශ්නේ ඇවිල්ලා නැද්ද? සාම කුමාරයා කියලා හාවෝ එක කතා කළේ කොහොමද? එතකොට මේ සඳ කිඳුරිය වැළපෙනකොට බ්‍රහ්මදත්ත රජුරවන්ට ඒ දුක දැනුනේ කොහොමද? අර දරුණු නාලාගිරි හස්තිය පිඹගෙන එනකොට බුදුහාමුදුරුවෝ කියාපු දේ හිතාපු දේ නාලාගිරිට තේරුණේ කොහොමද? සත්තු ඇවිල්ලා මිනිස්සු එක්ක කතා කරපු කතා පියාලා දිනන ඕක අහපු ගමන් අපේ අය කියන්නේ ඕවා බොරු. ওই ජාතක කතාවල දින බොරු. එහෙම පුළුවන් නම් දැනුත් කතා කරන්න එපයි. මං කියන්නේ දැන් අපි එච්චර දියුණු නෑ. දැන් අපි එච්චර දියුණු නෑ. දැන් සත්තුන්ට පුළුවන් තවමත් අපිට sannivedanaya කරන්න. අපිට බෑ යාළ කියන එක තේරුම් ගන්න. මොකද අපි මේ භෞතිකයත් එක්කලා ගොඩක් දුර ගිහිල්ලා ආධ්‍යාත්මයේ මඟ හලනවා. මම ඔබට කිව්වා අපි පරිසරයට සංවේදී නෑ කියලා. මතක් කරලා බලන්න 2004 සුනාමි ව්‍යසනයේ වෙලාවේ යාල කැලේ හිටපු එක සතෙක් මරුණා. සත්තු ඔක්කොම වෙරළ පැත්තෙන් ආවා. කඳු මුදුනක් උඩට. වනජීවි නිලධාරීන් පුදුම වෙනවා මේ කවදාවත් ආපු නැති ආ සත්තු ඔක්කොම උඩට උඩට එනවා. තාම දේරු ගන්න. සත්තුන්ට විතරක් ඒගොල්ලෝගේ වෙනම කාලගුණ දෙපාර්තමේන්තු නැහැ. ඒ ඒ අය සබාධමයට සංවේදී. ඒ ඒ අය සත්තු අතර සංවේදී. ඒ අය අපිටත් සංවේදී. එන්වාදී මට සර්පයෝ පෑගිලා තියෙනවා වනාන්තරවලදී ඕනි තරම්. දවසක් සර්පෙක් පෑගිලා කවුරු හරි ටෝච් එකක් අරගෙන එනකම් මං කකුල ගත්තේ නෑ මොකද ගත්තොත් දෂ්ට කරයි කියලා හිතුවා. ටෝච් එකක් ගහලා බැලුවා විනාඩි 15කට විතර පස්සේ හබරලියෙක් අඩි 4මාරක් විතර දිග හබරලියක් දෂ්ට කරා නම් එහෙම ස්පිරිතාලේ ගෙනියන්න එපා කියලා කියන්නේ. ගෙනීතර වැඩක් නෑ නරෙනවා. මේ හබරලිය මට පෑගිලා ඒ මේ අත දඟලමින් කකුල එතෙමින් හිටිය දෂ්ට කළේ නෑ. ඕන තරම් සරුපියෝ පෑගිලා තියෙනවා මුණ ගැහිලා තියෙනවා දුටු තැන පන්නගෙන ඇවිල්ලා කනවයි කියන පොළොංගු පෑගිලායි තියෙනවා. සත්තුන්ට හොඳට අපිව තේරුම් ගන්නත්. මට පුංචි කාලේ අපේ අප්පච්චි කියලා දුන්න හැම සතෙක්ම හැම ගහක්ම අපේ සහෝදරයෙක් කියලා හිතන්නේ. දලන හැඟ හැම ගංගාවක්ම වැඩිහිටි ඥාතියෙක් කියලා හිතන්නේ කියලා. ඒ විදිහට හිතාපු නිසා මට තව සතෙක් ගැන ඇති වෙන්නේ සහෝදරත්වයක්. කිසිම දවසක මට තරහක් වෛරයක් මෝව මරන්න ඕනේ මේකනම් විස සතෙක් එහෙම හිතෙන්නේ නැහැ. අපේ මිනිස්සු කොච්චර නරකද කියනවනම් විස ගෝර සර්පයා දැක නැරු මෝඩයා කියලා එකකුත් හදාගන්නවා. ඕකට සර්පයව මරන්න කියාස ගන්න නෙමෙයි ඕක. හිතට ඇති වෙන ක්ලේශයක් කියලා කියන්නේ වෛරය, ద్వේෂය වගේ එකක් කියන්නේ සර්පෙක් වගේ. උඹ නයි ඇති කරන්න හදන්න එපා ආදරයට නයි හැදුවට දවසක උඹටම දෂ්ට කරනවා කියලා ඔය කියන්නේ. වෛරය හිතේ තියන් ඉන්නවා කියන්නේ කිරිපොල ණයක් හදනවා වගේ වැඩක් කියලා කියන්නේ. ඒ නිසා පපුව ඇතුලේ නයි ඇති කරන්න එපා. ඉක්මනට මරපන් කියලා කිව්වේ වෛරය නම් තියාගන්න එපා. ඕක මේ ගෙදරට එන ගෝනුස්සෝ මරන්න, පත්තයෝ මරන්න, කුණපතෝ මරන්න කියවද ගන්නේ. මේ මිනිස්සු කොච්චර නරකද බලන්නද? කිසිම දවසක සර්පෙක් මට දෂ්ට කරලා නැහැ. මං හිතන ඉදිරියටත් එන්න වෙයි කියලා. ඔබටත් එන්නේ නැති. ගෙදරට සර්පය ඇවිල්ලා ඇති. හැබැයි සර්පය දෂ්ට කරන්නේ ඔක්කොම නරක මිනිස්සුන්ටම නෙමෙයි. ඒගොල්ලෝ වෙන කාට හරි බය වුණත් ඇවිල්ලා දෂ්ට කරනවා. මං කියන්නේ මූණ මූණ ගැහිලත් අපි අතින් එයාට කරදරයක් වෙලත් අපිට හානියක් කරනවා කියන්නේ එයාට අපිව දැනෙනවා. සත්තුන්ට අපිව දෙන්නවා. අපිට යාළුව දෙන්නේ. මොකද අපේ හදවතේ භාෂාව අපිට අමතක වෙලා. ඕනතරම් උදාහරණ තියෙනවා. මට අද අත්දැකීමක් ලැබුණා. උදේ ඉඳලා මගේ පන්සල තියෙන පැත්තට වැස්ස. ජනේලෙ ළඟට ඇවිදිලා බල්ලෙක් බුරනෝ මන් දිහා බලාගෙන. බුරලා ටිකක් දුර ගිහිල්ලා හැරිලා ආයෙ බුරනවා. මම එන්නේ නෑ යාගේ පස්සේ. ඒකට එයා ආපහු ජනේල ළඟට ඇවිල්ලා ආයෙත් බුරනවා. බිම පහුරු ගාලා ආයෙ ඉස්සරහට ටිකක් දුවලා හැරිලා බලලා ආයෙ බුරනවා. මොකද්ද මේ කියන්නේ මට එන්න කියලා කියන්නේ. දෙපාරක් බුරද්දි මම තේරුම් ගත්තා. මං කොඩයක් අරගෙන මෙයාගේ පස්සේ ගියා. මෙයා මට බොමලුවට ගිහිල්ලා පෙන්නනවා. මේ දඩාව තියෙන බල්ලෙක්. මං ඇති කරන කෙනෙක් නෙමෙයි. වැස්සට තෙමිලා ගිරාපැටියෙක් බිම වැටිලා කඩි ගුලක් වහගෙන ගිරාපැටියා. කඩි 500ක් විතර. අමාරුවෙන් කොස්සකින් අතු ගාලා අතු ගාලා ගිරාපැටියම බේරගත්තා. දැන් ඉන්නවා පන්සලේ. සත්තුන්ට පුදුම තරම් හැකියාවක් තියෙනවා අපිට දෙයක් කියන්න. අපිට හැකියාව නැහැ ඒක තේරුම් ගන්න. ආන්ගේ හදවතේ භාෂාව එදා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ තිබුණා. ඒකට ඒ නිසා මේ මනස මීට වඩා සංවේදී කරගන්න ඕනේ. හිතත් එක්ක කරන ගනුදෙනුව ජීවිතය කියන්නේ. මේ ඇඟෙන් කරන වැඩක් නෙමෙයි. මනස ඔබ ඉතා වැදගත්. අපේ ජීවිතයේ සියලු අභාග්‍ය සම්පන්න තත්වයන්ට හොඳම උත්තරේ මනස. හැම ලෙඩටම බේත් ගන්න පුරුදු වෙන්න එපා. මනස නිසා ගොඩක් ලෙඩ ඇති වෙන්නේ. හැමෝටම තියෙනවා අම්ල පිත්ත රෝගේ නැත්තම් ગેස්ට්‍රයිටිස්. පළවෙනි හේතුව කෑම නොකයින් එක නෙමෙයි කන්න නැති කවුරුවත් නැහැ. අම්ල පිත්ත රෝගයට පළවෙනි හේතුව තමයි මානසික පීඩනය. අන්න මනස නිසා ලෙඩ ඉන්නේ. තියවැඩියාව අදිරුදර පීඩනය ආදී බෝණ වෙන රෝග බහුතරයකට හේතුව. මානසික ප්‍රශ්න හිත ලස්සනට තියාගත්තොත් තුඟක් දේවල් වෙනස් වෙනවා. ඔබේ ගෙදර වාස්තු දෝෂද ඔබේ ගෙදර භූත දෝෂද, ඔබේ ගෙදර භූමි දෝෂද, ඔබට අපලද ඔය ඔක්කොටම පළවෙනි උත්තරේ ඉතා දියුණු හිතක්. මට කවදාවත් අපල නැහැ. ගිහින් කේන්දරේ දුන්නොත් කාට හරි දෙයි 84000ක් අපල තියෙනවා කියලා. මට මම බලන්නේ නැහැ. මම ජ්‍යොතිර්විද්‍යාව ඉගෙනගෙන තියෙන සෑහෙන දුරට මටම බලා ගන්න පුළුවන්. මම දන්නවා ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ මිනිස්සු පෙර සංසාරේ කරපු පව් පළ දෙනකොට ඒක කලින් දැනගන්නත් පෙර කරපු පින් පළ දෙනකොට ඒක කලින් දැනගන්නත් හදපු විද්‍යාව. ග්‍රහලෝක 9යි තියෙන්නේ. බිලියන 7මාරක් මිනිස්සු ඉන්නවා. එක ග්‍රහලෝකෙට කීයක් බාර වෙන්න ඕනද එතකොට? ග්‍රහලෝකවලින් නම් මේවා කරන්නේ. එහෙම නෑ. ඔබ ඔය විඳවන්නේ ඔබ කරපුවා. ඔබ විඳින්නෙත් ඔබ කරපුවා. කලින් දැනගන්න තමයි ජ්‍යොතිෂය තියෙන්නේ. කවදා හරි ඔබට කිව්වොත් එහෙම ඔයාට මේ අපල තියෙනවා. ඔයා මේකට මේ යන්ත්‍රය පළඳ ගන්න බෝධි පූජා 21ක් කරන්න යන්ත්‍රයට 1999ක් වෙනවා කියලා. ඔය ඔයාගේ වැඩේ හරියන්නේ බෝධි පූජා නිසා. පව් පළ දෙනකොට ඒකත් එක්කලා හැප්පෙන්න පින් වැඩි වෙන්න ඕන. වෛරස් එකක් ආපු ගමන් ඇන්ටිබයොටික් ගන්න එපා. ප්‍රතිජීවක ඖෂධ. වෛරස් එකක් ඇවිල්ලා අපිව වටන්න යන්නේ අපේ පව් පළ දෙන වෙලාවට. ප්‍රතිජීවක ගන්න ඕන. පින්පත්ත වැඩි කරගන්න ඕන. නිසා මේ හිතෙන් කරන්න පුළුවන් විප්ලව ගැන අධ්‍යයනය කරන්න. ඔබේ මානසික දියුණුව පිළිබඳ උනන්දු වෙන්න. මනසින් කරන්න පුළුවන් දේවල් තව හොයන්න. ජීවිතේ හුඟක් ප්‍රශ්න වලට උත්තර මනසේ තියෙනවා. ඔබේ ගෙදර ඔබේ බිරිඳ මෙතෙක් ඔබට අවනත නැතිනම් ඔබේ සැමියා මෙතෙක් ඔබට අවනත නැතිනම් දෙන්නාට දෙන්න වෙනස් කරගන්න හිතින් පුළුවන්. ඔයා එහෙමනම් මාත් එහෙමයි නෙමෙයි මේ කරුණීය මෙත්ත සූත්‍රය කිව්වා වගේ හදවතින්ම මෛත්‍රී කරන්න ආදරය කරන්න අනුකම්පා කරන්න සමාව දෙන්න ලොකු වෙනසක් ජීවිතවල කරන්න පුළුවන් ඒ නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගෙන හොඳ පැත්තට යද්දී මානසික ශක්තිය, චිත්ත ශක්තිය ඔබට අත්හදා බලන්න කියලා යෝජනා කරනවා. මනසින් පිරිහිලා ගොඩක් දේවල් අහිමි කරගත්ත ස්වාමින් වහන්සේලා 500 නමකට බුදුහාමුදුරුව කරපු යෝජනාව තමයි කරණීය මෙත සූත්‍රය. ඔබ ඉස්සරලා දියුණු මිනිහෙක් වෙන්න, දියුණු මනසක් ගොඩනගා ගන්න, ඒ දියුණුව තුලින් අනික් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න, පෙරලා ඔබ බලාපොරොත්තු වෙන ලෝකය ඔබ වටේ නිර්මාණය වේවි. අපිට ලැබෙන කාලේ හැටියට ඔබට මඟ පෙන්වන්නම් ඉතුරු ටික ඔබ අධ්‍යයනය කරන්න. ඔබට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු අද දවසේ දායකත්වය දැක්වූ පින්වත් හැමටත් ඒ අය නමින් මිය පරලෝකීය සියලුම ඥාත හිතමත්‍රාදීන්ටත් මේ පින්දහම් වල බලයෙන් උතුම් ධර්ම අවබෝධය වේවා මිය ගිය හැමත සසර දුක් නිවාගෙන අමා මහ නිවලින් සැනසීම පිණිස මේ පින් දහම් හේතු වේවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් දායකත්වයේ දැක්වූ සැමටත් රටවාසී ලෝවාසී සැමටත් සියලු යහපත උදා වේවා දීර්ඝාෂ සම්පත කායික මානසික සැනසීම වේවා සසරේ දිවෙන දාක අපට මේ පින්දහම් උතුම් ප්‍රඥා පාරමිතාවක් වේවායි සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු සාදු සාදු ඔබට තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව ප්‍රවත්තු ගෞරවනීය දේශකයන්න් වහන්සේ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අබිනවාරාමාධිපති රාජකීය පඬිතු පූජනීය හින්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ උන්වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සම්පතකයක් ඔකසපටයක්